ජලය පිළිබඳ සිකපද සප්පානක සිකපදය යෝපන බික්ඛු ජානං සප්පානකං උදකං තීනං වා මත්තිකං වා සින්චේ යවා සින්චාපේ යවා පාචිත්‍යං පාචිත්‍ය පාළිය 63 පිටුව යම් මහණෙක් ප්‍රාණීන් සහිත ජලය ප්‍රාණීන් සහිත බව දැන තනවලට හෝ මැටිවලට හෝ තෙමේ ඉසින්නේ හෝ අනුන් ලවා ඉස්සවන්නේ හෝ වේ නම් පචිති වෙයි. ගස්වැල් වැවීම සඳහා පස තෙත් කිරීම පිණිස හෝ බදාම තැනීම සඳහා මැටි හුණු සිමෙන්ති වැලි තෙත් කිරීම පිණිස හෝ ප්‍රාණීන් සහිත ජලය දන යොදන්නේ නම් පචිති වෙයි. භාජනයක ඇති ප්‍රාණීන් සහිත ජලය භාජනය පිරිසුදු කිරීම පිණිස පොළවට වත් කළද පචිති වෙයි. සප්‍රාණික ජලය ඇති භාජනයක් පිරිසුදු කර ගැනීමට එහි ජලය ඉවත් කරන්නට සිදු වී ඇතිනම් ඒ ජලය ජලය ඇති තැනකට දැමිය යුතුය. තන ආදිය සප්‍රාණික ජලයට දැමුවද පචිති වෙයි. ඇවත් වන්නේ දමන දෙයට ජලය උරාගෙන සිඳී යන මද ජලය ඇති තැනකට තන ආදිය ලැබීමෙනි. තන ආදිය දැමුවද සතුන්ට හානියක් නොවන මහා ජලයට තන ආදිය දැමීමෙන් ඇවත් නොවේ. වැව් ආදියේ ජලය පොළොවට උරා වියලී යන පරිදි ගලා යන්නට සැලැස්වීමෙන්ද ඇවත් වෙයි. වාජනයකටගත් සප්‍රාණික ජලය මැටි ආදියට එක් වරටම වත් කිරීමෙන් එක් ඇවතක් වෙයි. නවත්වමින් වත් කරන්නහුට නවත්වා වත් කරන වාර ගණනින් ඇවත් වෙයි. යෝපන බික්ඛු ජානං සප්පානකං උදකං පරිබුංජෙය්‍ය පාචිත්‍යං යම් මහණෙක් දන ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කෙරේ නම් පචිති වෙයි. පරිභෝග කිරීම යනු පානය කිරීම, මුවසේදීම, අත්පාසේදීම, නෑම, වාජනසේදීම, සිවුරුසේදීම යනාදියට යෙදවීමය. ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කිරීමේදී පරිභෝගයක් පාසා ඇවැත්වෙයි. වතුර කෝප්පය එක්වරටම පානය කළහොත් එක් ඇවතක් වෙයි. නවත නවතා පානය කරතහොත් පානය කරන වාර ගණනට ඇවැත් වෙයි. සප්‍රාණික ජලයෙන් පාත්‍රාදිය සේදීමෙන්ද එසේම ඇවත් වෙයි. වාජනයකට හෝ අතට හෝ ගෙන අත්පා සේදීමෙන්ද නෑමෙන්ද ඇවත් වෙයි. නානදිය ජලයකටම ගලා යන තැනකදී නෑමෙන් ඇවත් නොවේ. එසේ නැතිනම් සප්‍රාණික ජලය පෙරා පිරිසුදු නොකොට නොනෑ යුතුය. නෑමට බොහෝ ජලය වොමනා බැවින් පෙරා පිරිසුදු කර ගැනීම එතරම් පහසු නැත. නාන ජලය ජලය ඇති තැනකටම ගලා යන ලෙස පිළියෙල කරගත් විට ඇවත් සිදු නොවන පරිදි ලෙහෙසියෙන් නෑ හැකිය. සප්‍රාණික ජලයට බැස ඒවා ගොඩට විසිවන පරිදි රැලි නැංවීම නුසුදුසුය. ලිඳක පොකුණක ජලය අපිරිසිදු වී හිස දමන්නට සිදු වී ඇති කලෙහිද ඉසින ජලය ජලය ඇති තැනකට ගලා යන පරිද්දෙන් එය කල යුතුය. එබඳු තනක් නැතිනම් වලක් කැන ජලය එහි එකතු වන පරිදි ඉසීම කල යුතුය. ලිම්පොකුණු ආදියේ පිරිසුදු ජලයද තිබිය හැකිය. ඒවා පරිභෝග කිරීමෙන් ඇවත් නැත. ජලයෙහි ලෙහෙසියෙන් දැකිය නොහෙන ඊතා කුඩා ප්‍රාණීන්ද සිටිය හැකි බැවින් නිතරම ජලය පෙරා පරිභෝග කරන්නට භික්ෂූන් පුරුදු විය යුතුය. අටපිරිකරට පෙරහණක් ඇතුළු කර ඇත්තේද ජලය නිතරම පෙරා පරිභෝග කළ යුතු නිසාය. පාත්‍ර සිවුරු මෙන්ම පෙරහණත් භික්ෂූන්ට අවශ්‍යයෙන් තිබිය යුතු පරිස්කාරයකි. පෙරහණ පිළිබඳ සිකපද න භික්ඛවේ අද්ධාන මග්ග පටිපන්නේන භික්ඛුනා පරිස්සාවනං යාචියමානේන න දාතබ්බං යෝන දාදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 200 පිටුව මහණෙනි දීර්ඝ මාර්ගයේ මාර්ගයේහි ගමන් කරන සිටින භික්ෂුවක් විසින් පෙරහන ඉල්ලන කල්හි නොදී නොසිටිය යුතුය යම් භික්ෂුවක් පෙරහන නොදේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. නච භික්ඛවේ අපරිසාවනකේන අද්ධාන මග්ගෝ පටිපජ්ජි තබ්බෝ යෝ පටිපජ්ජේය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 200 පිටුව මහණෙනි පෙරහනක් නොගෙන දුර ගමන් නොය අයුතිය යාමෙක් යේනම් ඔහුට දුකලා ඇවැත් වෙයි සචේන හෝති පරිස්සාවනං වා ධම්මකරෝ වා සංඝාටි කන්නෝපි අදිට්ඨි තාතබ්බෝ එමිනා පරිස්සාවෙත්වා පිවාමීති පාලි මුක්ත විනිශ්චයේ දෙහි ගස්සපේ පඤ්ඤස්සාර සංශෝධනයේහි 400 පිටුවේහි ඉදින් පෙරහනක් හෝ ඩබාරාවක් හෝ නැත්තේ නම් මෙයින් පෑන් බොමියයි සිවුරේ කොනක් හෝ ඊටා ගත යුතුය සංඤී චිච්ඡපාන සික්ඛාපදය යෝපන බික්ඛු සංචිච්ඡපානං ජීවිතා වෝරෝපෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 142 පිටුව යම් මහණෙක් මරමියයි සිතා ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කෙරේ නම් පචිති ඇවත් වෙයි. මෙහි අදහස් කරන ප්‍රාණියා නම් තිරිසන් සත්වයාය. තිරිසනෙකු මැරීමෙන් පචිති වෙයි. මිනිසෙකු මැරීමෙන් පරිජි වෙයි. යක්ෂාදීන් මැරීමෙන් තුලසි ඇවත් වෙයි. මේ සිකපදයේ විස්තරය තෙවන පාරාචිකා සිකපදයේ අනුව සැලකිය යුතුය.